දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධහා බුද්ධ ශාම්පාණ පින්වත්නි අපි ධර්ම දේශනාවකට ආස්ථාව ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමානි භික්කවේ සප්පුරිස දානානි කතමානි පංච ශද්ධාය දානන්දේති සක්කච්ඡන් දානන්දේති කාලේන දානන්දේති අනග්ගහිත චිත්තෝ දානන්දේති අත්තානංච පරංච අනුපහච්ච දානං දේති අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම් පෙරලා සංසාරික වශයෙන් ජාතක කීපයක් වශයෙන් පන්ති 50ක් කියලා පොතේ තියෙනවා සරුවචන් වහන්සේ එකතු කරගත්ත දැනුම යම් යම් මාතෘකාවල් යටතේ ගොනු කරලා තියෙනවා මම මේ ඉදිරියෙන් තිබව සූත්‍රයේ තියෙන්නේ අපි කරන සාමාන්‍ය දානමය පින්කමක් මහත්ඵල මහානිසංස කරගන්නට අවශ්‍ය අංග පහක්. ඒකට පාලියෙන් කියන්නේ සත්පුරුෂ දාන කියලා. දානයක් සත්පුරුෂ දානයක් වෙන්න ඒක පස් ආකාරයකින් අලංකාර වෙන්න ඕනේ. ඉතින් දානය පිළිබඳවත් සත්පුරුෂ දානය පිළිබඳවත් සම්පූර්ණ අත්දැකීම් සහ අයිතිය සහිත ඒ සර්වචන් වහන්සේ මේ කරන ප්‍රකාශයට කාටවත් අලුතෙන් එකතු කරන්න දෙයක්වත් නැහැ. අස් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපි සරුවච්චන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් මේ දේවල් නැවත නැවත මතක් කරමින් දාන දාදී කටයුතු කරන ගමන් ඒ දාණයෙන් උපදින කුසලය මහත්ඵල මහානිසංස කරගන්නට කරනවට අපි කියනවා දක්ෂතා කුසලතා කියලා. ඒ කුසලේ තමයි පස්සේ ඔය පින වශයෙන් අපි දෛනික ජීවිතයේ දිනදා අපි භාවිත කරන්නේ. ඉතින් අපි මේ ශාලාවේ උදේ වර්ගයේ ඒ සාංගික සපිරිකර තංගගත දක්ෂිනාවක් ඇති කරා. ඒ වෙලාව අපි givisගත්ත අද 12 මාරට හවස ඒ දාණය පිළිබඳව බත් ආනුමෝදනා දේශනාවක් අනුමෝදනාවක් අනුමෝදනා ශීර්ෂයෙන් පවත්වනවා. ඉතින් ඒකටයි මම මේ මුල පුරන්න හදාන්නේ. ඉතින් ඒ නිසා අපි ඇති කරන ලද උදේ සිද්ධ කරන ලද දාණයට මේ ਸਰුවචනාංශය එකතු කරව මේ කාරණා පහ සම්බන්ධ කරගත්තොත් අපිට පැතිකඩ තුනක් විතර හම්බ වෙනවා. අපි දැනට දන්න දේවල් නැවත හිතා බලන්න නැවත ප්‍රතිසංස්කරණය කරගන්න. ඒ නිසා අපි මේ සත්පුරුෂ දාන ශීර්ෂයේ අර්ථය තියෙන මේ පහ එකිනෙකක් සාකච්ඡා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවේ කතා සාරය වශයෙන්. පළවෙනිම ਸਰවචාන්සේ සඳහන් කරනවා සද්ධාය දානං දේති කියලා. ඒ කියන්නේ දානයක් දෙනකොට ඒ දානයේ ප්‍රධාන අංගය වෙන්න ඕනේ සද්ධා. අදහන සුළු ගතියෙන් දාන දෙන්නේ. ඉතින් අපි බැලුවොත් ඉතින් කවුරුණා දානයකට යන්නේ සද්ධාවෙන් තමයි. ඒක නිසා ඒ විශේෂයෙන් කියන දෙයක් එකේ නෑ වාගේ. නමුත් ඒකේ පේනවා සද්ධාවෙන් දානයක් දීපුවාම සත්පුරුෂ දානයක් වෙනකොට ඒකට බුදුහාමුදුරුවෝ පෙළගස්සලා තියෙන ආනිසංස වාරය ගැන කතා කරලා බලනකොට මේ මොකද්ද මෙතන මේ සාමාන්‍ය දෙයකට වැඩිය අපේ සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුගේ හිතේ තියෙන සද්ධාවට වැඩිය මේ ਸਰුවචනාංශ මෙතන ඉල්ලන්නේ පෙන්වන්නේ ඉස්කර ඉස්පන්ස් කරලා දක්වන්නේ කියලා. ආනිසංස වාරේ සඳහන් කරන්නේ සද්ධායකෝ සද්ධායකෝ පන බික්කවේ දානන් දත්වා යත්ත යත්ත තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තಂತಿ අඩ්ඩෝ චෝති මහත් ධනෝ මහත් පරි මහා භෝගෝ පරමාය වන්න පොකරතාය සමන්නාගතෝ දස්සනීයෝ පාසාදිකෝ. දිග වාක්‍යයක්. දිග වාක්‍යයේ පළවෙනියෙන් සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් සද්ධාවෙන් දන් දෙනවා නම් එයා උපදින උපදින ආත්මික සංසාරේ අඩෝ චෝති මහත්නෝ මහා භෝගෝ. ආඩ්‍ය වෙනවා. ධන දහණී මහා භෝග සම්පත්‍ය ඇති කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දානානිසංසේ. නමුත් මේ සද්ධාව පිළිබඳව අමතර කරලා උස් කරලා පෙන්වන දේ කාරණාව තමයි දස්සනීයෝ පාසාදිකෝ පරණ වන්න පොක්කරතාය සමන්නාගතෝ උපදින උපදින ආත්මයක ඊටාම දර්ශනීය කාය ස්වරූපයක් ඇති වෙනවා. ප්‍රසාද එළවන සුළු ඉරියව් පැවැත්මක් ඇති වෙනවා. අවතුම් පැවතුම් වලින් සහ පෙනුමෙන් ඊටාමත්ම ලස්සන කෙනෙක් වෙනවා. ඉතින් මේ ਸਰවඥ දේශනාවක ਸਰවඥාන්සේ විසින් පුද්ගලයෙක් Tamange බාහිර පෙනුම ඒ වගේම හැසිරීම් කලාව රටාව ලස්සන කරගන්න කතාවල් මුගක් අඩුයි ශාසනයේ කතා වෙලා තියෙනවා. බුදුරජාණන්සේ පෙන්වන උඟ වෙලාවක අපිට පොතේ පතේ පෙන්වන්නේ මේ ශාරීරියේ අසුබේ එහෙම නැත්නම් මේ අනිච්ච දුක්ඛංග නැත්තම් එව්ව පෙන්වනවා මිස ශාරීරියේ ලස්සන පැත්ත ගැන එහෙම නැත්නම් ඉරියව් පැවැත්මේ දක්ෂකම් ගැන බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන දේවල් යටිපහුවලා තියෙනවා අපේ අර්ථකථනය දෙනකොට අපේ සූත්‍රවල. නමුත් මෙතන පෙන්නනවා සරුවචන් වහන්සේ කියනවා දානයක් දෙනකොට සද්ධාවෙන් දානයක් දෙනවනම් ඒ දාන විපාක ලබන හැම වෙලාවෙම තාමත්ම පැහැපත් ඡවි වර්ණයකින් යුක්තව ඇවතුම් පැවතුම් කාටත් ප්‍රියමනාප තාලයට උපදිනවා කිය. ඉතින් ඒකට නිදර්ශනයක් තමයි සරුවචන් වහන්සේ ලෝකේ මහා පුරුෂේ. ත්‍රිසක් පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව ਸਰවචනාතික ත්‍රිපිච්ච මනුස්ස දේහයකට දරා ගන්න බැරි තරම් අවසාන දේහධාරී ਸਰවච ශරීරයට මිනිස්සෙකුට තිබෙන්න පුළුවන් ಗುಣ දරා ගන්න බැරි නිසා මහා පුරුෂ නාමයෙන් හඳුන්වනවා. ඉතින් ඒ නිසා බුදුජානනාංශයේ විතර ලස්සන පුරුෂෙක් මුළු ලෝකෙම නැහැ. ඒ නිසා බුදුජානනාංශ මේ අසුබෙම එහෙම නැත්නම් පිළිකුලම තන අනිච්ච දුක්ඛ අනත්තං කතා කරාට උන්වහන්සේ ලෝකෙට පෙන්නවා උන්වහන්සේ දානයක් දෙනකොට ඒ උපදින උපදින ආත්මය කොච්චර සද්ධාවෙන් දානයක් දීලා තියෙනවද කියනවනම් අවසාන පස්චිම දීගධාරී ਸਰවචනාංශිකේ ශරීරයට දරා ගන්න බැරි තරම් පුරුෂ ලක්ෂණ පහ වෙලා තියෙනවා. ඉතින් ඒකට මොකද්ද මේ සද්ධාවෙන් දන් දෙනවා කියලා කියන එකට බුරුම ස්වාමීන් වහන්සලා දෙන අර්ථකථනය තමයි හිත ලස්සන කරගෙන දන් දෙනවා කියන්නේ. දානයක් දෙනකොට මුලමදාග කියන තුන් ස්ථානයේ හිත ලස්සන කරගෙන දානයක් දෙන්න ඕනේ. අපි මේ දාන්නේ නිසා හිත පීඩා කරගෙන අනුන්ට හිරිහැර වෙන විදියට නැති බැරි දේවල් කරන්න පටන් අරගත්තොත් අපේ හිත පීඩාවටපත් වෙනවා. ඒ පීඩාවටපත් වෙච්ච හිතෙන් දෙන දාණයට අපිට කියන්න අමාරුයි. සද්ධාව කියන එක නම් තියෙනවා. නමුත් මේකෙන් හිත ලස්සන කරගන්නවා කියන එක අමාරුයි. ඉතින් මේකට දෙන අර්ථකථනය තමයි තුන්සිත පහදා දන් දෙනවා කියලා අපි සිංහලෙන් කියලා තියෙනවා. මේ තුන්සිත පහදා දන් දෙනවයි කියලා කියන්නේ පූර්ව චේතනා අපර චේතනා මුංචර චේතනා කියලා පොතේ සඳහන් කරලා තියෙනවා. දාන දෙන්න ඉස්සලා හිත සන්තෝෂ වෙන්න ඕන. දාන දෙද්දි සන්තෝෂ වෙන්න ඕනේ, දීලිවල සන්තෝෂ වෙන්න. ඒකට නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා. මාලිගාවේ ඇතා කරඬු අරගෙන වඩිනකොට යනකොට පාරේ දෑල යන ඇතු දෙන්න නිසා කොච්චරක් පිරිචිගතියක් එනවාද කියලා. ඇතා යනකොට දෙවැත් යන දෑල ඇතු දෙන්න ඒ සමානම කුමාරි වංශේ හත් මේ හත් පොළොය වෙන්න ඕනේ. රද්දන්ත කුලේ ඇත්තු වෙන්න ඕනේ. ඒ යනකොට කරඬුටත් එදයි, ඇතාටත් එදයි, දෙපැත්ත යන දැලේ ඇත්තු. ඒ වගේ තමයි පිං හිතක් පහළ වෙනකොට පූර්ව චේතනාව පිං හිතට ඉස්සර හිතත් පිරිසුදු වෙන්න ඕනේ. පිං හිතට පස්සේ හිතත් පිරිසුදු වෙන්න ඕනේ. එතකොට අර පිං හිතට පුදුම විදිහේ තෙදක් හම්බ වෙනවා. කියලා බලන්න අනුරාධපුරේ රුවන්වැලි සෑයේ හතර කොනේ පුංචි චෛත්‍ය හතරක් හදලා තියෙනවා. ඒ චෛත්‍ය හතර නිසා මැද තියෙන චෛත්‍ය රාජාන් වහන්සේ නමක් බවට පත් වෙලා තියෙනවා. කියලා බලන්න බුද්ධ ගයාවේ. ඒ හදලා තියෙන ස්මාරකයේ වටේට ඒ හා සමාන හතරක් හතර පැත්තේ හදපුවාම මැද ඒකට පුදුම තෙදක් එනවා. ඉතින් ඒ නිසා මේ එක චිත්තක්ෂණයක් පිරිසුදු වුණාට බෑ. පූර්ව චේතන අපර චේතන කියන දෑලේ හිත් දෙක පිරිසුදු කරගන්නවා කියන එක අපට තනියම කරන්න බෑ. ඒක අපි සංසාරෙන් පුරුද්ද ගේන්න ඕනේ. අපිත් එක වැඩ කරන ඔක්කොමලා මම සතුටු සිතින් කටයුතු කරන්න ඕනේ. දාන වස්තුව පිරිසිදු වෙන්න ඕනේ. බාර ගන්න එක නා පිරිසිදු වෙන්න ඕනේ. දෙන කෙනත් දෙන්න ලැබීම පිළිබඳ සතුටක් ඇති වෙනවා. ඉතින් ඒ දේ වෙන්න වෙන්න වෙන්නේ දෙන දානයේ වටිනාකම නැත්නම් කුසලය අධි කුසලයක් කරනවා. දාණය මහත්ඵල මහානිසංස වෙනවා. ඉතින් ඒ නිසා දානයක් දෙනකොට මේ සද්ධාව කියන එක පොදු ධර්මයක් නෙවෙයි එක එකනාට පෞද්ගලික ධර්මයක්. කවුරු මොන විදියෙ දාණයෙන් කලබල කරගන්න ගියාට Taman සිනිදු තෙල් දහරාවක්සේ ඒ කටයුත්තේදී බොහොම අනුන්ට ශ්‍රද්ධාව උපදවන තමන්ට ශ්‍රද්ධාව උපදවන හිත ලස්සන කරගෙන දානයක් දෙන්න වෙනවනම් අපිට සබේකට තලයකට යනකොට ලැජ්ජ වෙන්න වෙන්නේ නැති රූප ස්වභාවයක් ලැබෙනවා. ඒ රූප ස්වභාවය කියන එක උපයන්න ඕන එකක්. මේ ආත්මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන වලට කියලා ලතු උලලා සෙන් කාලා ගන්න එක නෙවෙයි. ඒක භව සම්පත්‍යක් විතරම ලබන්න ඕනේ. ඒක ලැබෙන්නේ හේතුඵල ධර්ම වලින් මිස අපි හිතුවපැතුවට නෙවෙයි. ඒ ලබන්න තියෙන ක්‍රමේ තමයි විශේෂයෙන්ම දාන ආදී කටයුත්තක් කරනකොට ශ්‍රද්ධාවෙන් දන් දෙන්නේ. ඒ නිසා අපි පැරණෝ ඒ දානෙට ලෑස්ති වෙනකොට ඒකට ඉස්සෝදාන ආලා හාල් කරනකොට කොත්තමල්ලි ටික වේලනකොට හැම වෙලාවෙදීම මේක බුද්ධ පූජාවකට හදන්නේ දානයකට හදන්නේ කියලා ඒ කරන හැම කටයුත්තකම තියෙන්නේ මොකද්ද? දානය කරන්න ඉස්සෙල්ලා හිත සූදානම් කරගන්න. දානේ දෙන වෙලාවේ දෝතිම්ම දෙනවා. දානේ දීලා සන්තෝෂ වෙනවා. මම කන්නේ නැත්තරම් දරුවන්ට නොදෙන තරම් ඒ උත්තරම කොටස අපි බුදු ආමඳුරන ධර්ම රත්නයේ සංඝ රත්නයේ පූජා කරයි කියලා ආන්නේ සතුට අපි කියන්නේ හිත ලස්සන කරගන්නවා කියන්නේ. ආන් ඒ වැඩේට බුද්ධ ශාසනයක් නොතිබුණා නම් අපි අසරණයි අනාථයි. ඒ බුද්ධ ශාසනයත් සජීව නොවුණා නම් අපිට මේ තරම් පිපිච්ච විකසිත වෙච්ච හිතකින් දානයක් දී ගන්න හම්බ වෙන්නේ නැහැ. නිසා අද මේ වෙච්ච දාහනේ පිළිබඳව සම්බන්ධ වෙච්ච ඇත්තොත් සාක්ෂි වෙච්ච ඇත්තොත් හොඳ හැමදේනාම දැනගන්න ඕනේ සතුටු වෙන්න ඕනේ අපිට අද ඒ වගේ තුන්සිත පහදාගෙන දානයක් දෙන්න ඕන ඒකට කියනවා සද්ධාය දානන් දීති ඊට පස්සේ කියනවා සක්කච්ඡන් දානන් දීති කියලා සක්කච්ඡන් කියලා කියන්නේ සකස් කොට කියලායි අපි සිංහලට දාලා තින්නේ. ඒකට සිංහල වචනයක් වෙන්නේ නැත්තේ නේ. අපි ලොකු සංචින්න කාලයකට මතක් කරා ආදර ගෞරවයෙන් නැමී සිට කියන වචනයක් දාලා දෙනකොට ආදර ගෞරවයෙන් නැමී සිට දෙන්න ඇයි එහෙම කියන්නේ? අපි ගනුදෙනුවකදී දෙන කෙනා ලොකුයි ගන්න කෙනා පොඩි කියන එක තමයි සමාජ ධර්මය. දෙන්න ලොකුයි. දෙන්න උඩ ඉඳලා දෙන්නේ ගන්න බිම ඉඳලා ගන්නවා. නමුත් දානෙකදී දෙන්න උඩින් ඉන්නවා ගන්න උඩින් ඉන්නවා දෙන්න බිම දැවලා දනගන්න. අපි ගෙදරකට සංඝයා වංශනමක් වැඩමගත්ත ගමන් ගෙදර ස්වාමීත්වයේ සංඝයාට යනවා. ගෙහිමියා කැපකාරයෙක් වෙනවා. ගෙහිමියා බිමේද ගන්නවා සංඝයා උඩ ආසනයක තියෙනවා. මේ බයට නෙවෙයි. මේ ආදායම් බද දෙන්නේ දහසෙන්ඩක් නෙවෙයි. මේක තමයි අපි සකස් කරලා කරනවා කියන්නේ. එතකොට ඇති වෙන මේ නිහතමානී ගතිය බුදුහාමුදුරුවෝ ඇති කරපු ධර්මයක්. ඒ නිසා අපි වැඩේක හැඩයක් කියලා එකක් තියෙනවා. ඒ නිසා නැත්තම් ආචාහිටිය ගුණා බැඳා වගේ මේ වැඩ කරාට ඒ වැඩක කිසිම උපයක් අලංකාරයක් නැහැ. අපි පැරණ්‍ය ගාව තිබුණේ වැඩේ කෝකෙදත් හැඩයක් තිබ්බා. කරන හැම වැඩකම ඒ චාරයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල මේ බටහිර මේ අපේ සංකර වීමත් එක්ක අපි මේ নানা ආකාර විදිහට කරාට අද බණ පොලේ භාවනා මධ්‍යස්ථානයේ ඒව ටිකක් රැඳිලා තියෙනවා. ඉතින් ඒ සකස් කරලා වැඩ කරන ගතිය අපිට යම් පිනකට අපේ අම්මලා තාත්තලා අත්තලා මුත්තලා කරලා ටිකක් දැකලා තියෙනවා. නමුත් අපේ දෙවෙනි પરම්පරාවට තුන්වෙනි પરම්පරාවට මෙව නැහැ. ඒෂය බුරුමේ ඉන්න ස්වාමීන් වහන්සේ කියනවා පන්සලකට අත්තම්ම යනකොට මුණුබුරා මුණුබුරි අනගහන ගිහිල්ලා මේ දෙන පාඩම මේ මෙන්න සදාචාරේ මේ දෙන හැදියාව කොහොමඩක්වත් විශ්වවිද්‍යාලයක දෙන්න බෑ. විශ්වවිද්‍යාලක උගන්වන්නේ මේ දැනුම ඉස්සර කරන ශිල්පේ ඉදිරිපත් කරගෙන මාන්න තාන්න මාන ගති. නැවත ඒ දානයක් දෙනකොට දෙන්න පුංචි වෙලා ගන්න ලොකු කරගෙන කරන මේ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ මේ ලෝක ඇතිකර විශාල විප්ලවයක්. ඒක තියෙන්නේ අපේ ශාසනය විතරයි. අනික හැම තැනකදීම දෙන කෙනා ලොකුයි. ගන්න කෙනා පොඩි. ඒ නිසා Taman දානයක් දෙනකොට හැම වෙලාවෙදීම මේ සක්කච්ඡකාරීකම ආතර කවුරුවේ නැමී සිට කරන ගතිය. එහෙම නැත්නම් නිහතමානීව කරන ගතියට ලැබෙන ආනිසංශය අහනකොට බුදුහාමුදුරු සරුවඥයි කියලා තේරෙනවා. බුදුජානනාංශේ පෙන්වන්නේ සක්කච්ඡම් භික්කවේ දානං දත්වා යත්‍යත් තස්ස දානස නිපාකෝ නිබ්බත්තන්ති අඩ්ඩෝ චෝති මහත්තනෝ මහභෝගෝ පර මේ යේ පිස්ස තේ හොන්ති පුත්තාචිවා ධාරාචිවා පෙස්සාචිවා තේ සෝසු සෝසුසන්ති සුසෝසන්ති සෝතං ඕදහන්ති අඤ්ඤං චිත්තං උපට්ඨපේති කියලා. දානයක් දෙනකොට අපිට භවෝග සම්පatti ලැබෙනවා, ආඩ්‍ය වෙනවා කියන එක හරි. සක්කච්ඡකාරීව දානයක් දෙනවා නම් Tamanට යම් දරුවෙක්, සේවකයෙක්, පණිවිඩකාරයෙක් ලැබුණොත්, දරුවා, සේවකයා, පණිවිඩකාරයා කියන දේ අහන දරුවෙක් බවටපත් වෙනවා. පණිවිඩකාරයා කළුව මාර්පන් ගියා වගේ ඕන්න නැත්තන්ට පණිවිඩය යවන්නේ සේවකයා දරුවා කියන දේ අහන. අද දරුවෝ එන දෙමාපියෝ හරියට පශ්චාත්තාප වෙනවා දරුවෝ කියන දේ අහන්නේ. ශිෂ්‍යෝ ඉන්න ගුරුවරු පශ්චාත්තාප වෙනවා. ගෝලියෝ කියන්නේ ආන්නේ. පණිඩට කිව්වොත් මාරපන් යන්න කියලා ඌ මාරපන් ගිහිල්ලා ඇවිල්ලා පහුවෙන් දවුදේ කියනවා ගිහිල්ලා ආවයි කියලා කොහෙට ගියාද මොකද්ද කියලා උදන්නේ. අද ඒ තරම්ම අවුලක් වෙලා තියෙන හේතුව මොකද්ද? වැඩක් කරනකොට හැඩේ දන්නේ නැති නිසා. වැඩේ හැඩේ තමයි සක්කච්ඡාකාරීකම වැඩක් කරනකොට අනිත්‍යනාගේ මානසිකත්වයේ බල්ල වැඩ කරන්නේ. දානයක් දෙනකොට මේ තමන්ගේ කලබලේ තමන්ගේ තාදිමුදියේ නෙවෙයි. දානේ ගන්න කෙනාට මේක ගැළපෙනවද? ඉරියව් සප්පායේ තියෙනවද මොනවද කෙරෙන්න ඕන කියන එක මේ කලබල දානවල ඇත්තෙම නැහැ. සංඝයා වහන්සේලා වඩම්ම ගන්නවා හැතැම්ම 10 15 20 30. සංඝයාට කිසිම සැලකිල්ලක් නැහැ. මොකද මේගොල්ලන්ගේ කලබලේ දඟලුවාට මේ සංඝයාගේ අවශ්‍යතාවය බලා ගන්න බැලෙන්නේ ඒකට හේතුව මේ පින ගැන කතා කරනකොට මේ කරන වැඩේ ප්‍රයෝජනේ සලකන්නේ. ਸਰවචනාච වැඩ ඉන කාලේ මේක කොච්චර සැලකුවාද කියනවනම් අනාථපිණ්ඩික සිටුතුමා ਸਰවචනසේ යණ යන තැනට යන්න වෙලා තියෙනවා. මොකද හේතුව දාන දෙනකොට මේ සිටුතුමා තමයි දන්නේ මොනවද දෙන්න ඕන කොහොමද කරන්න ඕන. ඉතින් හැම කෙනාම බුදුහාමරන්ට ආර්දනා කරනකොට අනාථපිණ්ඩික සිටුතුමාට ආර්දනා කරන අනේ උපාසක මාත්‍රු බුදුහාමතුරු ආර්දනාව බාරගත්තා. ඒක ලොකුම ලොකු දෙයක්. ඔබතුමත් එන්න. ඇවිල්ලා මේ දාන පිළිගන්න නැටි කියලා දෙන්න අපට. ඉතින් අනාථ වෙන සිසු මට අන්තිමට තමන්ගේ ඒ කරගෙන ගිය බැංකු රසාව සිටු තනතුර බංකොලොත් වෙනකම් බුදුචානන්සර උපස්ථාන කළා තියෙනවා. ඒකේ ඉගෙනගත්ත දැනුම තමයි අද අපි උපාසක කියන නමට මුල් චරිතෙ පෙන්වන අනාථ පින්නික සිටුමාන. ඒ තරම්ම සක්කච්ඡාකාරී කොච්චරද කියනවනම් කවම දාකවත් බුදුචානන්සගේ ප්‍රශ්නයක්වත් අහන්න නැතිලු කතා කරලා වෙහෙස වෙයි කියන. ජේතවනාරාමයට යනකොට කවදාකවත් හිස්සතින් යන්නේ නැතිලු මොනවත්ක්ත්ම ගෙනිය ගන්න බැරි වුණොත් ළඟ තියෙන වැවට බැහැලා දොලට බැහැලා වැලි දෝතක් අරන් ගිහිල්ලා වැලි මළුවකට දානවලු සක්ම මළුවකට දානවලු නිකන් යන්නේ. ඒ තරමටම ඒ සක්කච්ඡකාරීකම අපේ සිංහලේ දැනට කියන්නේ හැඩේ කියලා. වැඩ දන්න මිනිහා වැඩේ හැඩේ තියාන කරන ගතිය තමයි අපිට සිංහලයේ ගැද නැති වෙලා තියෙන්නේ. නැත්තම් මේ ඔය කලාවවල නැත්තම් ඔය යෝදාල වගේ හදනකොට ඒ මිනිස්සෙන්ට එදා තිබුණේ තාක්ෂණය හැම මිනිස්සයාගේ මොලේ තියෙන එකක් නේ ඒ විදිහට මතු කරලා ඉතිහාසගත වස්තු හදන්න කොච්චර සකස් කළ වැඩේ කරන්නද ඒකට හේතුව මිනිස්සන්ගේ හිත ඒ කාලේ මන භාවනා කරලා ආගම ධර්ම කටයුතු කරපු නිසා වැඩේට යනකොට යන්නේ බොහෝම විවේක මනසකින් කලබලයකින් මේ වැඩේ කරලා දුවන දහසක් නැහැ. අන්නේ සක්කච්ඡාකාරීකම තියෙනවා නම් Tamanට ඇසුරු කරන ඕන කෙනෙක්ගේ කන් යොමු කරන ගතිය, නතු වෙන ගතිය, කිව්වොත් දෙයක් පැහැර නොහරින ගතිය ලැබෙනවා. ඉතින් මට මතකයි ධම්මිකහම දු කියනකොට කියනවා අපි සමහර වචන කතා කරන එකනට තුන් හතර සැරේ කියනවා අහන්නේ නැහැ. ඉතින් අපිට තරහ යනවා එතකොට. මේ මේ දරුවා මේ කියන දේ අහන්න, ශිෂ්‍යයා මේ කියන දේ අහන්න, පයින්ඩකාරයා කියලා දේ අහන්නේ කියලා. ඒක එයාගේ දෝෂෙ නෙවෙයි, Tamanගේ දෝෂෙ. Taman මේ දරුවා ලබන්න පින් කරනකොට සක්කච්ඡකාරීව වැඩේ කෙරුවා නම්, ඒ දරුවත් ලැබෙන දරුවා කීකරු දරුවෙක් වෙනවා. කීව අහන ශිෂ්‍යෙක්, ගෝලෙක් බවටපත් වෙනවා. ඉතින් ඒක රහත් උනත් වඩන්න ඕන ගුණයක්. අපිට තාම වඩන්න තියෙන ගුණයක්. ඒක දානේ පොළ හොඳම තැනක් තමයි දානයක් දෙනකොට සකස් කරලා දානයක් දෙන්න. ආදර ගෞරවයෙන් නැමීෂිට දානයක් දෙන්න. එතකොට තමන්ගේ නිහතමානී ගතිය නිසා තමන්ට ලැබෙන සේවකයා කීකරු වෙනවා. ගෝලයා පණිවිඩකාරයා. ඉතින් ඒක නිසා ਸਰුවචනාංශේ පිරිනුවම් පාලා දැන් අවුරුදු 2500 50 ගණක් ගිහිලා තියෙන 60කට කිට් වෙන්න ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ නිසාද තාමත් බත් වේල කන්න ඉස්සලා දවල්ට ඉස්සලා අපිට හිතෙනවනේ බුදු ආමරණ පින්න බුද්ධ පූජාව දෙන්න ඕනේ කියලා. අපිට තාමත් විහාරයට ගොඩ වෙනට හිතනවනේ සරපු දෙක ගලවන්න ඕනයි කියලා. අපිට තාමත් හිතනවනේ මේ මල් කඩලා පෝ දෝතක් පූජා කරන්න බැන්නම් අඩුගානේ පුදපු මල් දෝ ආ මල් වාජනයේ පෙන් ටිකක් යහන්න ඕනේ කියලා. ඒ තරම්ම උන්වහන්සේ පාරමිතා පුරන කාලේ සක්කච්ඡාකාරීව කරපු නිසා අද බුදුහාමුදුරගාට යනකොට අපි ළඟ පුදුම නැවිච්ච ගතියක් තියෙනවා. කිසිම ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ කෙනෙක්ම ඒක නැහැ. කිසිම කෙනෙකුට වඳින්නෙත් නැහැ. පන්තින්නේ අපේ බුදුහාමරන්ට අපේ සංඝයට විතරයි. ඒ මොකද මේක මේ හතර නඩේටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර නඩේටම සක්කච්ඡකාරීකම කියලා දෙන්න තැනක නිසා දාන පොලකට ගියාම අපි බණක් දන් දෙන්නත් ඕනේ බණ අහන්නත් ඕනේ ඒකල වැඩේ හැදී. ඊට පස්සේ කාලේන දානන්දේ. මේ බුද්ධ කැලෙන්ඩරේ තමයි චිනචරියා තමයි ලෝකයේ ඉස්සල්ලාම වෙලාවට වැඩ කරන්න ඉගෙන ගත්ත තැන. අරුණෙන් පස්සේ මධ්‍යහ්නෙන් ඉස්සෙල්ලා දෙන දානයක් දෙන්න. අනික් වෙලාවට අකාලේ. කැළපෙන්නේ නැහැ. ඉතින් ඒකට කොච්චර ලෑස්ති වෙනවද කිව්වොත් දාන දවසට ගෙදර ඉන්න මිනිස්සයාට තමන්ගේ වැඩ ටික කරගන්න වෙලාවක් නැහැ. දානේ සූදානම් කරන්න තියෙන නිසා එයා ඒකටම ලෑස්ති වෙලා ඒ කාලසටහනට වැඩ කරන්න ගියාම අපි පන්සලකට ආවට පස්සේ මේ වැඩපිළිවෙල ඉන්නකොට අපේ දිනදා දෛනික ජීවිතේ කාලසටහන නෙවෙයි යන්නේ හරියට කාලයට වැඩ කිරීමේ තියෙන වටිනාකම. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ අනුන්ගේ නැත්නම් මේ දාන දෙන සංඝයාගේ අරුණින් පස්සේ දන් දෙන්න ඕන 12ට ඉස්සලා නැත්නම් මධ්‍යහන්ට ඉස්සලා දන් දෙන්න ඕන කියලා ඒකට සලකන ගතිය තිබුණොත් ආනිසංශ වශයෙන් පෙන්නනවා කාලේන චස්ස අත්තෝ පචුරා හොಂತಿ ඉපතින උපදින ආත්මික තමන්ට කලට වේලාවට රැකී රස්සාවල් ලැබෙනවා දුවාදරුවන් ලැබෙනවා කලට වැහි වහිනවා තමන්ට අවශ්‍ය භවභෝග සම්පatti වේලාවට ලැබෙනවා ඒ ලැබෙන්නේ දෙන දේ කාලානුරූපෝ දෙන එක. ඊට පස්සේ කියනවා අනග්ගහිත චිත්තෝ දානන්දේති. අල්ලාගත්තේ නැති හිතකින් දන් දෙන්නේ. දීලා ඉවරලා ආය පශ්චාත්තාප වෙන්න එපා. දුන්න දේ දුන්නා. අපි කියනවා දීලා දානවා කිය. ආන්නේම දීලා දාන්න ගොඩ එක ආත්මෙන් පුරුදු කරන්න බෑ. එක අතකින් දන් දීලා හරියන්නේ නැහැ. එක බණකින් කරන්නත් බෑ. දීලා දීලා දීලා දීලා පුරුදු කරලා දීම පුරුද්දක් කරගත්ත දවසට අපිට අල්ලාගත්තේ නැති ජීවිතෙන් දන් දීම පුරුදු කරන්න පුළුවන්. ඒ විදිහට දන් දුන්නොත් බුද්ධජානනාංශයේ ආනිසංසයට පෙන්ලා දීලා තියෙන්නේ උලාරේසු පංචසුකාම ගුණේසු චිත්තං නමති. තමන් බණ භාවනා කරුවත් පැවිදි වුණත් ඒ අල්ලාගත්තේ නැති ජීවිතෙන් දාන දීපේ කරනාට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන පස්කම් පංචකාම සම්පatti කැත නැතුව සැක නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකේ අර්ථය එච්චර තේරුම් නැහැ. එච්චර ප්‍රකට නැහැ. මොකද මම එහෙම කියන්නේ ඒ දානයක් දුන්නාට පස්සේ Tamanට පංචකාම සම්පත්තිය පිළිබඳව සැක නැතුව පාවිච්චි කරන්න පුළුවන් ශක්තිය තේරෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරන භික්ෂුන් වහන්සේලාද කී දෙනෙක් අත්ති කිලමතාන යෝගයට අහුවෙලා පහසුකම් තිබුණට විදින් නැතුව ශරීරයට වද දීලා භාවනා හරියන්නේත් නැහැ පැවිද්ද හරියන්නේත් නැහැ ලෙඩ වෙනවා. තියෙන පහසුකම් පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන මේ උත්කෘෂ්ඨ ප්‍රතිපත්තිය කියලා. අන්තිමට ලෙඩ වුණාට පස්සේ භාවනා කරගන්න වෙලාවකුත් නැහැ. ශරීරයත් ලෙඩ කරගන්නවා. ඒක නිසා ආයේ Tamanට අවශ්‍ය සිව්පසය මධ්‍යම ප්‍රමාණයෙන් පාවිච්චි කරන්ඩ පුංචි දැනුමක් තිබිලා බෑ. එහෙම නැත්නම් කියනවනම් සම්මුති ඥාන පුංචි එකක් තිබිලා බෑ. ඒ නිසා බණ භාවනා කරන අත්තු ගත්තොත් සාමාන්‍ය බෞද්ධයන්ට වැඩිය අබෞද්ධයන්ට වැඩිය ගොඩාක් පෙලෙන්නේ අත්තිකිලමතාණ යෝගේ නිසා. තමන තමන් වදදී ගැනීම උත්කෘෂ්ඨ ප්‍රතිපත්තිය කියලා බාර ගන්න. බාර අරගත්තට පස්සේ මේ වස්තු තියෙනවා පාවිච්චි කරන්නේ ඊට පස්සේ අවසානයේ ලෙඩ වෙනවා. මේ කොච්චර මේක දරුණුද කියනවා මේක කොච්චර තේරුම් ගන්න අමාරුද කියනවනම් මේ සියලු පාරමිතා පුරාගත්තු බෝධිසත්වයන් වහන්සේත් ගෞතම සරුවඥ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා කලන්තය හැදිලා වැටෙනකන් භවභෝග සම්පත් වලින් අයින්ව ජීවත් වුණා. අන්තිමට ඒ ගැන ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ඒ මොකද අපි හිතනවා මේ උත්කෘෂ්ඨ ප්‍රතිපත්ති වල ගියාම නිවන ඉක්මනට හම්බ වෙයි කියලා. එහෙම එකක් නැහැ. බුදු වෙන්න ඉස්සර දවසේ රාත්‍රියේ තමයි තීරුම් ගත්තේ මධ්‍යම ප්‍රතිපදා කෙරෙන්න ඕන කියලා. ඊට පස්සේ දැනගත්තා බඩට බත් තියෙන්න ඕන. ඇඟට නෑවෙන්න තියෙන්න ඕනේ. ඒ ටික නැතුව නිවන් දකින්න බෑ. නමුත් ඊට ඉස්සෙල්ලා අවුරුදු 6ක් පුදුමාකාර විදියට භවභෝග සම්පatti විඳීම සාපයක් කියලා. ඒක අපේ ලොකු ශාංශකෙන් මම අහනකොට ලොකු ශාංශය මට කිව්වේ ධාර්මිකව ලැබෙන දේ බුද්ධ විඳට කමක් නැහැ. අධාර්මිකව හොයන්නත් එපා. අසාධාරණ සැප විඳින්න යන්නත් එපා. ඉතින් අද මම හරීම කනගාටු වෙනවා. අද අපේ සංඝ රත්නය විශේෂයෙන්ම බණ භාවනා කරන සංඝයා මේ අත්තිකිල මතාන් යෝගයට වැටිලා අපරාධ මේ හම්බෙලා තියෙන ෂණ සම්පත්තිය බාධා කරගන්න. ඒ අර මේ අනග්ගහිත හිතින් දන් දීලා නැති දෝෂේ. දුන්නා නම් බය වෙන්න දෙයක් නැහැ. Tamante අවශ්‍ය දේට ප්‍රයෝජනෙ සලකලා අවශ්‍ය පරිභෝග වස්තු පරිභෝග කරනවා. කිසි බයක් වෙන්නේ නැහැ. යා කවුරක්වත් සැක කරන්නේ ආන මේක බොහොම අමාරුයි මේ බණ පොලකදී කියලා දෙන්නේ. ඒක ඉතින් කියලා දෙන්න වෙන්නේ භාවනා පොලකදී. රුවලක් කියලා දෙන්න ඕනේ. ඒ කියලා දෙන්නේ සම්මුති ඥාන කියලා මාතෘකාව යටතේ අපි භාවනා කරන්න ගියාට පස්සේ අපි සම්මුති ඥාන පාවා දෙනවා. පාවා දුන්නාට පස්සේ අපිට විශේෂඥවරු ඕන වෙනවා ඉඳගන්නේ කොහොමද කියලා අහන්න. විශේෂඥවරු ඕන වෙනවා ඇවිදිනකොට කොච්චර වේගෙන් ඇවිදින්න ඕනද කියලා අහන්න. ඇවිදිනකොට සාමාන්‍ය වේගය ඇවිදින්නේ. ඉඳ ගන්නකොට පහසුවෙන් වාඩි වෙන්න. අද භාවනා කරන්න ගියාට පස්සේ භාවනා ලෝකේ තියෙන කුරුසයක් උඩ තිබ්බා වගේ කටුබෙරේ පෙරලනා වගේ පුදුමාකාර අපහරු අමාරු ඉරියව්වකට ගිහිලා පැයම දඟලනවා. පැයම තටමන. ඒකල හිතන පිංචිත් වෙනවා කියලා. පින්තියා සාමාන්‍ය බුද්ධියවත් නැහැ. ඉඳ ගන්නකොට කියලා කියන්නේ මුත්තට පහසුවට වාඩි වෙන්නේ. විශේෂයෙන්ම කියනවා මෛත්‍රී භාවනා වගේ කරනකොට දවසේ හොඳම වෙලාවට වාඩි වෙන්න හොඳට කය පිරිසුදු කරගන්න මුත්තට සැප පහසුවයික වාඩි වෙලා ඒ පහසුව ඒ වෙලාවේ ලැබෙන කයට ලැබෙන පහසුව මේ භාවනාවට වාඩිලා ඉඳින මේ පහසුව සමාදන් වෙන්න. ඕකට කොච්චර කොච්චර බණ කියනවා. කිසිම කෙනෙක් කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ බද්ද පරිණික ගාලා හිර කරලා ඉඳගත්තුත් වැඩියෙන් කුසල් සිද්ධ වෙයි. ඒක නිසා කොයි ආසනයේද වැඩියෙන් පිං සිද්ධ වෙන්නේ කියලා. ආසනෙන් පිං සිද්ධ වෙන්නේ නැහැ. පිං සිද්ධ වෙන්නේ තමයි සතුටින් සහැල්ලුව ඉඳගෙන සහැල්ලු භාවයේ බුද්ධ විනෝණ පිං සිද්ධ. ඊගාට අන්තිමට සඳහන් කරලා තියෙනවා අත්තානංච පරංච අනුපහච්ච දානං දෙති. දානයක් දෙනකොට කාටවත් නිග්‍රහය වෙන විදියට හින්ට් එකක් වදින්න නැති වෙන විදියට දාන පිළියෙල කරන්න. කාටවත් ඉඟි කරන්නේ නැතුව කාටවත් අවචාවට ලක් කරන්නේ නැතුව දානයක් දෙන එක. ඉතින් ඒක හරි අමාරුයි මොකද දාන දෙන කෙනා හැම වෙලාවෙම මේ Tamange කැපිපේන gati ඉස්සර කරන්න ගියාම පිරිසක් වෙලා දානයක් දෙනකොට මේ එකිනෙකා අතර අනවබෝධ සිද්ධ වෙනවා. ඒ නිසා දානේ නිතර නිතර දෙන කෙනා කිසිම වෙලාවක මේ කාටවත් හිංසා නොවන විදියට කටයුතු කරනවා නම් පුත්‍රජානසේ සඳහන් කරලා තියෙනවා ඒ අනුන්ට තමන්ට හිංසා නොකර දාන දෙන කෙනාට ලැබෙන ආනිසංසෙ සුනාමියක් ආවත් ජලගල්මක් ආවත් භූමිකම්පාවක් ආවත් මෙයා අරස වෙනවා. අපිට ධර්මයෙන් ලැබෙන අරසාව තමයි මේ ස්වභාවික ව්‍යසනවලදී අරසාව ලැබෙන්නේ. තමන් කාටවත් නිඳ වෙන විදිහට බණක් භාවනාවක්වත් කරන්නේ. දානයක්වත් දෙන්නේ නැහැ. දෙනකොට හැම වෙලාවෙම අනේ අපිට වටිනා ශාසනයක් හම්බුණා අපි මේ ශාසනයෙන් කරගන්න පුළුවන් දේ කරගන්න කියනවා මිස මේ අරයට වැඩි ලොකුවට මම කරන්න ඕනේ යාට වැඩි ඉස්සර වෙලා කරන්න ඕනේ කියන මේ පංගුපේරු නැතුව දන් දෙනවා කිව්වොත් මේ සද්ධාය දානන්දේති සක්කච්ඡන් දානන්දේති කාලීන දානන්දේති අනග්ගහිත චිත්තෝ දානන්දේති අත්තානං චපරං ච අනුපත දානන්දේති කියන එක දාන පාරමිතාවේදී පිරෙන්නේ නැහැ දාන උපපාරමිතාවේදී තමයි යන්තම් පුරුදු වෙන්නේ දාන පාරමිතා පරමාර්ථ පරමාර්ථ පාරමිතාට යනකොට තමයි තේරෙන්නේ මේ දානය කියන කලාව රහත් උනත් ඉවර නැති කලාවක්. තව ඉගෙන ගන්න තියෙනවා. ඒක නිසා දානීය බුදුහාමුදුර අපට අනුමත කරලා තියෙන්නේ මේක විශ්වවිද්‍යාලයක් වගේ. ඉගෙන ගන්න තියෙන දේ අප්‍රමාණයි. ඉතින් ඒ දැනුම ගමේ උපාසකම්මාතේ තියෙන නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රොෆෙසර් කෙනෙක් අතේ තියෙන කියලා බැලුවොත් එහෙම තාරාතිරම් වල නැහැ. ශාසනය දන්නේ එකන ඒක බොහොම ජයට කරනවා. ශාසනය දන්නේ නැති එකන පිංකම් කරන කියලා ගොංකම් කරනවා කියලා වගේ මේ සද්ධාව නැතුව දන් දෙන්න හදනවා. සක්කච්ඡකාරී නැතුව බැංකු ආ නා නා එන හම්දෝ යන්න හෝටලෙට මං හෝටලේ බිල ගෙවන්නම් කියලා. හොන්ත හොන්තම දානයක් දීලා මේ විලකන බිල ගෙවන. කිසිම දෝතින් කිරිල්ලක් නැම නැමී සත්කාර කිරිල්ලක් මොකක්වත් නැහැ. එහෙම නැත්නම් කාලේන දානන් දෙති කියලා දන්නේ නැහැ මේ දවල් දාන දෙනවා නම් 12ට ඉස්සලා ඕනේ කියලා. දුවගෙන එනවා එනකොට 12යි කාලය යන්නේ ආම්ස කොහොම හරි මේකෙන් පොඩ්ඩක් වළඳන්න කියලා. ඒක ඒකට ඉතින් වළඳන්න වෙන්නේ හෙට තමයි. ඇත්තේ මිනිසුන් ගෙවල් වල වැඩ තියෙනවා. නමුත් දෙනවන එක වෙලාවට දෙන්න ඕන. ඒකට අනග්‍රහිත චිත්තෝ කියන එක දිනුනට පස්සේ අනේ මෙච්චර මහන්සිලා හම්බ කරගත්ත දේ මේ හාමුදුරන දුන්නට පස්සේ මේ හාමුදුර මේක මොනවා කරයිද කියලා පසුතැවෙන්න බෑ. පසුතැවුනොත් අර දීපු දානේ ඒ ඒ පූර්ණ ආනිසංස ලැබෙන්නේ. ඒ වගේම අනුන්ට Tamanට නිඳ නොවන විදියට පිංකම් කරනවා කියන එක ඉතාම අමාරු. අද කතෝලික වංශය පින්කමක් කරොත් ඊට වැඩිය ලොකුවට බෞද්ධය කරන්න හදනවා. බෞද්ධය පින්කමක් කරන ගියා ඊට වැඩිය ලොකුවට මුස්ලිම් මනුෂ්‍ය කරන්න හදනවා. ඉතින් මේකේ තියෙන පින්කම් තරගයක්. මේකේ කිසිම කුසලයක්වත් හිතේ ලස්සන ගතියක්වත් නෙවෙයි කාට හරි මවාපෑමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේකක් කරනකොට මන්ද මගේ පුද්ගලික අදහස නොකර ඉන්නකොට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේවා වැරදිට කරනවට වැඩිය. මම නැවතත් කියනවා මේ පින්කමක් කරන්න ගියාම නොකර නොදැන මේව කරන්න ගියාම ඇති වෙන සංකරතාවට වැඩිය හොඳයි නොකර ඉන්නේ. ඒ නිසා මම ඔය අවුරුදු 30 40 විතර මේ ශාසනය කටයුතු කරනකොට ඔය සම්බන්ධ වෙන වැඩ කිසිම දෙයකට මම කිසිම විදියකට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ගියාම එක එකන ඔලු උස්සන්න හදනවා, පෙනේ පුම්බන්න හදනවා, අඟ උස්සන්න හදනවා. ඒව එක ගිහිල්ලා මම මොනව කරන්නේ? ඊට වැඩි හොඳ පැත්ත කරලා නිකන් ඉන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මට තේරුණා ශාසනය කියලා කියන්නේ අපි දක්ෂතා දිනු කරන තැන, කුසලතා දිනු කරන තැන. අන්නේ කුසලතා දිනු කිරීමේදී මේ සතිය කියන චෛතසිකය දානයක් දෙනකොට සිහියෙන් දානෙ දෙන්න. මලක් පූජා කරනකොට සිහියෙන් සතියෙන් කරන්න. මනක් භාවනාවක් කරනකොට සිහියෙන් සතියෙන් කරන්න. ඉතින් ඒ සතිය ඉස්සර කරගත්ත තැන සතිය මුල් කරගත්ත තැන ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ගඳ කිලියට ගිහිලා මල පූජා කරත් එකයි වැසීලට ගිහිලා මල පහ කරත් එකයි සතියෙන් කරනවා. දෙකටම සමාන කුසල් සිද්ධ වෙනවා. සතියෙන් යුක්ත උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොදි වැසිකිලියට ගියත් කැසිකිලියට ගියත් ඒක සතියෙන් කරනවා නම් බුදුගේකට ගිහිල්ලා මලක් පූජා කරන කුසලයේ ගන්න පුළුවන්. ඉතින් මේක අහුවෙච්ච දවසේ ඉඳලා මම හිතාගත්තා ඔය කෑකොත් සංගහලා පින් කරන්න ඕන කමක් නැහැ. කරන මොන දේ හරි කමන්නේ එළඹ සිටි සීයෙන් සතියෙන් කරනවා නම් ඒකට පල්ලියට ගියත් එකයි කෝවිලට ගියත් එකයි පන්සලට ගියත් එකයි කරන දේ සතියෙන් කරන්න කියනවා. ඉතින් මේක හරිම අමාරුයි බෞද්ධයාට කියලා දෙන්න. දැන් අවුරුදු 30ක වැඩි කාලයක් මගේ ජීවිතේ ගත වෙලා තියෙන්නේ මේ සතිය කියන එක බුදුහාමුදුරෝ දේශනා කරපු එකක් වෙන කිසිම ආගමක නැති එකක් ඒ වගේම බෞද්ධයා නොදන්න එකක්. ඉතින් බෞද්ධයාට මේක කියලා දෙන්න ගියාම සම්පූර්ණ අලුත් කතාවක් කියන්න වෙලා තියෙනවා. මම පරාදයි 100%ක්ම මේ ප්‍රයත්නයේ බුද්ධ ජයන්තිට ඉස්සලා කරාන. කරන්නම බෑ. 1956 ට ඉස්සලා මේ කිසිම කතාවක් කරන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ තිබුණේ එදා මෙදා තුර මේ ඇතිවෙච්ච වෙනසේ දැන් හැදෙන පොඩි ළමයින්ට දැන් මේ භාවනා කරන්න කැමැත්තක් තියෙන කරන්න කියලා දෙන්න පුළුවන්. මේ Tamanට හම්බෙච්ච මේ වටන මනුස්ස ජීවිතය ගාක්ම දියුණු පවුණු කරගන්න නැත්නම් කුසලතාවයක් දියුණු කරගන්න මේ සතිය කියන චෛතසිකේ නැත්නම් මේ සිහියෙන් වැඩ කරනවා කියන එක නැත්නම් අපේ සිංහලයා දාන්න මේ සතිපට්ඨාන පුරුදු වෙනවනම් ඒකේ නෑ කිසියම් පව මේ වයසේ තාරාතිරමක් දැනුමේ තාරාතිරමක් උගත්කමේ තාරාතිරමක් පහස පොතත් දුප්පත් තාරාතිරමක් ඉතින් ඒක නිසා මේ ස්ථානේ අද අපිට සුවිශේෂ තනක් වෙන වෙසක් වෙන්නේ මේ ස්ථාන වෙන්දරක් තිබිලා තියෙන ඇත්තටම භාවනා වැඩපිළිවෙලවල. ඉතින් මේ නායක ස්වාමීන් වහන්සේ ආරාධනා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ වැඩවලට පොඩ්ඩක් උනන්දු කරවලා ඒ භාවනා කටයුතු ටිකක් දියුණු කරලා දෙන්න. දියුණු කරාට පස්සේ මේ මිනිස්සෙයින්ට බෞද්ධයින්ට කුසලතාවකින් යුක්තව දක්ෂතාවකින් යුක්තව කාර්යක්ෂමතාවකින් යුක්තව මේ තියෙන පුංචි කාලේ මේ පුංචි ධනය හරි දෙයට අධහනගත අධහගත යුතු හරි දෙයකට යොදාන්න පුළුවන් වුණොත් මේ පිරිස මෙච්චර පශ්චාත්තාප නොවේ බොහොම සතුටින් මේකට යෙදෙන්න පුළුවන් කියලා. ඉතින් අපි නිසරණවනේ දැන් යන්නේ 122 වෙනි භාවනා වැඩමුළුව. අපි ඒක 40 විතර කරනකොට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. 60 යනකොට අපි වෙනස්කම් ප්‍රකාශයටපත් කරන පටන් ගත්තා. 100 ඉඳලා පුදුමාකාර ගුණයක් එන්න පටන් ගත්තා. ඒ ගුණුවේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි මේකට මුල් වෙච්ච මම නැති වුණාට දැන් නිස්සරණෝනේ පවත්වාගෙන යන්න පුළුවන් විදිහට වැඩමුළු සංවිධායකව ඉන්න පටන් ගත්තා. උපදෙස් දෙන්න පුළුවන් තව ස්වාමීන් වහන්සේලා ඉන්න පටන් ගත්තා. පොත්පත් ටික එළියට ආවා. උපදේශ පන්ති එළියට ආවා. ඒක නිසා අපිට මේ වගේ තැනකට දැන් මේ අත දිගාරින්න පහසුකමක් කියනවා. ඒ හදාගත්ත ක්‍රමසා විදි ඒ විදිහටම වෙන තැනක ක්‍රියාවත් කරලා බැලීම අපට අලුත් අත්දැකීමක්. නිසන්වන්ට අලුත් අත්දැකීමක්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙහි ස්වාමීන් වහන්සේ කල්යතුමලා ඇස්ති කළ තිබුණ විදිහට හැම මාසෙම අවසාන සෙනසුරාදා මෙහි භාවනා වැඩ පිළිවෙලක් තියෙනවා. ගිය පාරත් බිල තියෙනවා 35ක් 40ක් සෙනග ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇවිල්ලා කරපු අපේ ධම්මසුනීත ස්වාමීන් සඳහන් කරා ඒ පිටස හරියටම කියන දේ තේරුම් අරගන්න වැඩි කරනවා අනිකුත් පිටසට වැඩිය හොඳ කීකරු ගතියක් පේනවායි කියලා අපි 28 වෙනිදාත් ඒක නැවත ක්‍රියාවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සම්බන්ධව භාවනා සම්බන්ධව හොඳම වැඩේ තමයි ඒක සඳහා මේ වගේ වෙලාවක වෙලා ගන්නවට වැඩිය කවුරු හරි ඒකට උනන්දුවක් තියනවා නම් මෙහෙට ඉඳි ඉස්සර වෙලා එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානට ඉඳි ඉස්සර වෙලා අපිට පුළුවන් ඒ යත්තන්ට පත්‍රිකාවක් හෝ එහෙම නැත්නම් පටිගත කළ දේශනාවක් වශයෙන් හෝ ඒක අහන්න සලසන්න. ඉතින් කාට හරි වෙලා තියෙනවා නම් මේ පැයක පමණ දේශනාවට අහුම්කම් දෙන්න පුළුවන් නම් ඒ කෙනාට මෙහි ආවට පස්සේ ලොකු ගැම්මක් එයි. gedarදී වුණත් ටික ටික ටික ටික ඒක කරගෙන යන්න පුළුවන් පහසුකම් දැන්න තියෙනවා. ඉතින් අද නමුත් අපි අමුද්‍රව්‍ය ගොඩක් මෙහෙට ගෙනල්ලා නැහැ. නමුත් ඒවා ලබා ගන්න ක්‍රම එහෙම නැත්නම් ඒ ද්‍රව්‍ය මොනවද කියන එක අපිට අද මේ දුටුගමන භාවනා මධ්‍යස්ථානට එලි කරලා තියලා යන්න පුළුවන්. බලාපොරොත්තු වෙන්නත් පුළුවන් අපිට තව දවස් දෙක තුනක් ඇතුළත මෙහෙට මේ CD ටිකක් උපදේශ පත්‍රිකා ටිකක් ලැබෙන සලසන්න පුළුවන්. කවුරු හරි ඉන්නවා නම් විෂයට වෙන්ද භාවනා කරන්න ඉන්න කැමැති ආනෙව ලබා ගන්න. හැබැයි මේ නැතිව කාට හරි කම්පියුටර් මාර්ගයෙන් ලබා ගන්න පුළුවන් නම් නැත්නම් කම්පියුටර් ක්‍රමයට ළඟා කියලා වෙන්න පුළුවන් නම් ඔක්කොම තොරතුරු ඒ නිසරණවණේ කියන අපේ වෙබ් අඩවිය සඳහන් කරලා තියෙනවා. නමුත් හුඟ දිනකට පාසුකම් නැති නිසා අපි ඒවා CD වශයෙන් සහ පත්‍රිකා වශයෙන් සකස් කරලා තිනවා. ඉතින් මම ඊටාම උනන්දුවෙන් ඉල්ලා හිටිනවා මේ අද දවසට මේ සම්බන්ධ වෙච්ච පිරිසකින් මේ පිරිස නියෝජිත පිරිසක් වශයෙන් මේ අපේ මේ මධ්‍යස්ථානයේ මල් කරගත්ත මේ ගමේ අයට අපි පුළුවන් තරම් මේ ශාසනයක තියෙන සාරය එහෙම නැත්නම් අත්‍යන්ත ලක්ෂණය අපි මේ ශාසනය වැඩ කරන පිරිස වශයෙන් හඳුන්ලා දෙමු. ඒ අයට මේ ප්‍රමුඛතාවයේ යොමු කරන්න උත්සාහ කරමු. උත්සාහ කරන ගමන් අපි ඒ සතියෙම ඒ අප්‍රමාදයේ මුල් කරන ඉදිරියට යෑම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට සෑහෙන චෝදනාවක් තිබුණා මුළු බුද්ධ ශාසනයම ওই සතිය කියන එකට දාන්න පුළුවන්ද? මුළු බුද්ධ ශාසනයම අප්‍රමාදී කියන පදයට දාන්න පුළුවන්ද කියලා. නමුත් බුරුපි ගියාට පස්සේ එහෙම නැත්නම් ඔය දසුත්තර සූත්‍ර වගේ කියවනකොට ඒකෙදී කෙලින්ම සාරිපුත්තු සාංශය සඳහන් කරනවා කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්පමහත් යම් කිසි කෙනෙකුට ජීවිතේ ඉතාමත්ම බහූපකාර ධර්ම එකක් මොනවාර තියෙනවද කියලා අහනවා කවුරු හරි ඇහුවොත් ලෝකේ තියෙන Tamanට උදව්පකාර වැඩිම කරන එකම ධර්මතාවය මොකක්ද කියලා ඉතින් බෞද්ධයට කියන්න වෙනවා එතකොට සීල සමාධි ප්‍රඥා කියාවි එහෙම නැත්නම් බණ භාවනා කරනවා නැත්නම් ලෝභ දෝෂ මොහ අඳුර ගන්නවා කියාවි. නැත්නම් පටිච්ච උපාදේ කියාවි. එහෙනම් චතුරාර්ය සත්‍ය කියාවි. නැත්නම් ඔක්කොටම වඩා තේරෙන ක්‍රමයට අප්‍රමාද ධර්මයේ සාරිපුත්‍ර ශාන්සේ සඳහන් කළා තියෙනවා. ඒ නිසා අපි මේ මූලස්ථාන කරගන්න හදන්නේ මේ අප්‍රමාදය එවන තමයි සතිය කියන එක අපේ ලංකාවේ තියෙන ක්‍රමයට තාරාතිරමකින් තොරව බෙදා දීම සඳහායි අන්න ඒ වැඩ පිළිවෙලේ අද වර්තමානයේ පුදුමාකාර අවශ්‍යතාවයක් අද අපි ඉන්න මේ දේශපාලන ආරවුලේ විදේශීය රටවල් බැලුවොත් එම් බටේ රටවල් වල ඇමරිකාව වගේ රටවල ආර්ථිකය සම්පූර්ණයෙන්ම දෙතරුම් කාලා ගිහිලා තියෙනවා රට පුරා හැම තැනම කුමන්ත්‍රණ සහ බලය සඳහා අමානුෂික කටයුතු කරන සත්ත්ව හිංසාව අසීමිතව කරන අසහනය වැඩිකම නිසා ලෝකෙ වැඩියෙන්ම සීදී නසා ගන්න රට බවට පත් වෙලා තියෙනවා ලංකාව. අනන්ත අප්‍රමාණ චෝදනායන් පටන් ගන්න තියෙනවා අපි ඒ දේශීය තත්ත්වලින් අපි බැහැර වෙලා පිට යනවයි කියලා. ඉතින් මේවට එක උත්තරයක් නැහැ කියනකොට අද මේ වෙනකොට සර්වචනාසිගේ පරිණිරවාණෙන් අවුරුදු 2500 සම්බුද්ධ ජයන්තින 1600 පහුණාට පස්සේ තීරුම් ගන්න තියෙනවා මේ අප්‍රමාද තමයි එක ධර්මිකය. ඉතින් උගව දෙනකොට බෞද්ධයක දන්නෙත් නැහැ. මමට 1979 මට මේ පණිවිඩය හම්බුනේ. එදා ඉඳලා මම අවුරුදු 10ක් මේක සැක කරා. නමුත් කරගෙන කරගෙන කරගෙන යනකොට අද මට විශ්වාසයක් තියෙනවා. ඒ අප්‍රමාදයේ මුල් කරගෙන සත්‍ය මුල් කරන මොන වැඩක් කෙරුවත් වරදින්නේ නැහැ. ඒක තමයි මට දෙන්න පුළුවන් මගේ ජීවිතයේ තියෙන සාක්ෂිය. ඒ නිසා වැඩක් කරන්න යන්න ඉස්සෙල්ලා මම බලන්නේ වැඩි මොකද්ද පරමාර්ථය. අප්‍රමාදේ නම් සතියේ නම් මම පූර්ණ කාලිනව බහිනු. ඉන් එපිටට තියෙන මොනම න්‍යාය පත්‍රයකටත් මම මේ ඔළුව නම් මම පාත් කරන්නේ මොනම න්‍යාය පත්‍රයකටත් බෑ. ඒක නැති තේරුමක් නෑ. ඒ නිසා මේ අප්‍රමාදය මේ වෙලාවේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි මේ වේලාව ගත්තේ ඇත්තට මේ දාණය පිළිබඳ කතා කරන්න. නමුත් අපි මේ දාණය හරහා ඉගෙන ගන්න මේ පින කුසලය දෙක අකුසලය පව කියන දෙක මෙතනින් නතර කරන නොකොට අධි කුසලය බවටපත් කිරීමට යෑම සාමාන්‍ය තේනකොට තේරෙනවා නම් තේරෙන විදිහට අපි කියනකොට කියන්නේ හොඳ දේ නරක දේ මේකයි කියලා දන්න කෙනාට අපි කියනවා පිම්පව් දන්නවා මේක හොඳයි මේක නරකයි. දැන් මේ පිටිස ගත්තොත් මේ වගේ තැනක ඉන්නේ නරක හොඳ නෑ හොඳ වරන් ඕනෑ කියලා ජීවිත ආදර්ශයෙන් හොඳ ඊදිලා ඉන්න පිරිසක්. නමුත් මේ පිරිසෙන් ඇහුවොත් හොඳයි වඩා හොඳයි දෙක දුන්නොත් කොයි එකද ගන්න ඕනේ කොයිද අතාරින්න ඕනේ කියලා කිසිම කෙනෙක් හොඳ අතාරින්න කැමති නැහැ. වඩා හොඳ ඉදිරියේදී වුණත් හොඳ අතාරින්න නැති නිසා ඉදිරි ගමනට බාධා වෙලා තියෙන අපේ හොඳ ටික විතරයි. මේක අමාරුයි වචන වලට දැම්මට කියලා දෙන්න. මේක තමයි අපි මේ භාවනාවේ උගන්වන්නේ හොඳයි තමයි. වඩා හොඳ එක හම්බුනාට පස්සේ කරුණා කරලා වඩා හොඳ එක වෙනුවෙන් අප වෙන්න කැප වෙන්න හොඳ වුණත් අතහැරලා දාන්න. ඉතින් බෞද්ධයන්ගේ හරිම අමාරුයි මේ වඩා හොඳ ඉදිරියේ හොඳ අතහැර ගන්න බැරිකම නිසා දෙපරබාන ගතිය තමයි පේන්නේ තියෙන්නේ. ඒ නිසා අපි වඩා හොඳ පෙන්නනවා විතරක් නෙවෙයි. වඩා හොඳ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. ඒකල පෙන්නනවා කියනවා මේ වඩා හොඳ එනකොට මේ හොඳ දේවල් වලට කාලය ගත කරන එක වෙනුවට වඩා හොඳ වෙනුවෙන් ඒක ආයෝජනය කරන්න යාමට ශාසනය කියන්නේ අධි කුසලයේ ශීලය අදි ශීලයක් පාටපත් කරනවා. සමාධිය චිත්ත භාන අදි චිත්ත භාන පාටපත් කරන්න. ප්‍රඥා භාන අදි ප්‍රඥා භාන පාටපත් කරන්න කියන එක වචනයක් නෙවෙයි. අද ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් තැනක්. ඉතින් මේ මෙතෙන්ට මේ වහලයට රැස්වෙච්ච හැම කෙනාටම මෙහෙම යුතුයකමක් තියෙනවා. අපි මේ කරගත්ත පින්කම් අපි මේ කරගත්ත සාංශාරික පුරුදු මේ මූලස්ථානයේ මුල් කරගෙන අදි කුසලයක් පාටපත් කිරීමට අපි සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරන ගමන් අපේ පවුල්වල අපේ අනිකුත් සම්බන්ධතා තියෙන හැම කෙනාටම ඒ දේ පැතිර යන්න දුන්නොත් එහෙම මේ වගේ පණිවිඩයක් අනුරාධපුරෙන් පිටත් කරගන්න පුළුවන් වුණොත් ඒක ඒ සිංහල රජ දවසේ පැවතිච්ච ශ්‍රී වූතියට ආසන්නෙන් යන්න පුළුවන් තරම්. ඒක නිසා තවදුරටත් මේ පැය ධර්මදේශන මම පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. හැම දිනම මතක තියාගන්න අද අපි මේ එකතු වෙලා කෙරුවේ වටිනා වෙසක් පොයක් සම්බන්ධ කරගත්ත වෙලාවක් ඒ වගේම වටිනා දානමය කුසලයක් සම්බන්ධ කරගත්ත වෙලාවක් ඒත් එක්ක මේ මේ ස්ථානීය සම්බන්ධයෙන් පරිපාලනයේ වෙනසක් ඇති කරලා භාවනාවට පීවරණ ගන්න හදන වෙලාවක් අන්නේ වෙලාවේදී අපි කාය සාක්ෂි වශයෙන් එකතු වෙලා මේ රැස් වෙච්ච මේ සභාවේදී අපි මේ කරගෙන යන කුසල අපි මේ කරගෙන යන දක්ෂතා අධි කුසලයක් වශයෙන් කරගෙන යාම සඳහා අපිට මෙතෙක් කල ජීවිතේ ලැබිච්ච පාඩම් අපිට උදව්පකාර වේවා. අද දවසේ අපි මේ රැස් කර ගන්නලද කුසල කුසලමයි මේ නිසා අපේ මේ වැඩපිළිවෙල වඩා හොඳින් කරගෙන යාමට ශිළු දෙනාගේ සාමූහික ප්‍රයත්නයත් අපි එක එක්කනාගේ තියෙන ක්‍රමසහවිදිත එකතු වීමෙන් අපේ අභ්‍යන්තර ශාසනයත් ඍජු කර ගන්න අතර බාහිර ශාසනයටත් කළ හැකි යමක් වෙනොනේ කර ගැනීම සඳහා අද මේ කුසල කර්මයේ ශීල දෙනාට එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්මදේශනාවේ දිමාව මෙතනින් සඳහන් කරනවා සම්බන්ධ වෙච්ච ශීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා